සිතක දියුණුවේ පිරිසිදු භාවයේ පහන් භාවයේ උපරිම මට්ටම අපට දකින්න පුළුවන් වන්නේ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙක් තුනේ. ඒ වගේම ඒ වගේ බුදු පියාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙලා ධර්මීය දේශනා කරන්නේ අපේ සිත දියුණු කර ගැනීමට, පිරිසිදු කර ගැනීමට, පහන් කර ගැනීමටයි. මේ සංසාරයෙන් මිදීම කියලා කියන මේ සංසාර විමුක්තිය සසර දුකින් මිදීම කියන මේ බරපතල වැඩපිළිවෙලට මූලික වන්නේ අපේ හිතයි. හිත ප්‍රයෝජනයට අරගෙනයි වෙන විද්‍යාත්මක උපක්‍රම වලින් නෙවෙයි මේ සංසාරයෙන් මිදෙන්න පුළුවන් වන්නේ. මේ අපේ හිත මේ පටු වෙන්නේ, පුළුල් වෙන්නේ, ඒ වගේම කුංචි වෙන්නේ, ලොකු වෙන්නේ මේ හැම එකක්ම මේ වෙනස්කම් සිද්ධ වෙන්නේ හිත ගන්න අරමුණ අනුවයි. ඒ බව බුදු පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල් වල හේතු උදාහරණ සහිතවම පෙන්눔 කළ දුන්නා. අපේ හිත පුංචි අරමුණක් ගත්තොත් හිත පුංචි වෙනවා. ලොකු අරමුණක් ගත්තොත් ලොකු වෙනවා. අන්න ඒ විදිහට මේ හිත ඒ ගන්න අරමුණ අනුවයි. දැන් අපි මේ මාතෘකා කර ගාථා ධර්මයට අදාළ නිදාන කතාවෙන් අපිට මෙන්න මේ හිතේ ක්‍රියාකාරීත්වය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. සවැත් නුවර හිටියා බොහොම ධනවත් නමුත් ඉතාමත්ම මසුරු බ්‍රාහ්මණී මේ බ්‍රාහ්මණයා කාටවත් කවදාවත් කිසිවක් දුන්නේ නැහැ කියන අදහසින් ඒ අදහස අනුව සමාජයේ මේ බමුණට නමක් දුන්නා රට බැඳුනා අදින්න කුබ්බක කියලා. අදින්න කුබ්බක කියන වචනේ තේරුමේ දැන් සිංහලෙන් කියනවා නම් ඒක නුදුන් මිරු කවදාවත් කාටවත් දුන්නේ නැති එක. නුදුන් මිරු කියලා මෙයාට නමක් වැටුණා මේ බ්‍රාහ්මණයාට. මේ කාලේ වගේ ඒ කාලෙත් මිනිස්සු නම් පට බඳින්න බොහොම දක්ෂ නිසා වෙන්නේ. ඉතින් මේ බමුණට හිටියා එකම පුත්‍රයෙක් බොහොම ප්‍රියමනාපයි. පුතාට බොහොම ආදරේ එකම දරුවා නිසා. නමුත් ඊට වැඩි ආදරේ තමන්ගේ ධනයට. ඒක නිසා මේ පුතාට ඒ සමාජ චාරිත්‍රය අනුව කර්ණාභරණ හදන්න සිද්ධ වුණා. ඒ කාරණේදී මේ බමුණ කල්පනා කළා දැන් රන්කරුවෙක් ගෙන්නුවොත් මට මේවට මගේ ධනය විනාශ වෙනවා. ඒක නිසා මම මේ කර්ණාභරණ හදන්න ඕන කියලා පොඩි රත්තරන් කෑලි දෙකක් තලලා මේ දරුවාගේ කණේ එල්ලුවා. ඉතින් අර මේ දරුවටත් ඒ විදිහටම නමක් බට බැඳුණ සමාජයෙන් මේ කනේ එල්ලපු ආභරණය අනුව මට්ට කුණ්ඩලී කියලා. මට කොඬොල්. මට්ටම් කරපු රත්න මේ කර්ණාභරණ කඩුක්කම් කියලා කියන්නේ අන්න ඒ වගේ දෙයක් මේ එල්ලුවා. ඉතින් ওই විදිහට මේ දරුවා ඉතාමත්ම දුක්ඛිත විදිහට ජීවිතය ගත කළ නිසා වගේ වෙන්නත් ඇති අවුරුදු 16 විතර වෙනකොට පාණ්ඩු රෝගයක් හැදුනා. බරපතල පාණ්ඩු රෝගයක්. මහු බැමිණි කිව්වා බමුණට ගිහිල්ලා වෙදෙක් ඉන්න කියලා මේ බමුණා කියනවා මේ පේන්නේ නැද්ද වෙදෙක් ගෙනාවොත් මගේ මේ ධනය විනාශ වෙන හැටි ඒ වෙනුවට කරේ වෙද්දු ළඟට ගිහිල්ලා වටින් ගොඩින් ওই වටින් ගොඩින් කතා තාලෙකින් වෙද්දුන්ගෙන් මේ බෙහෙත් පිළිවෙලක් තේරුම් දැනගන්න උත්සාහ කළා මේ මේ අසුවල් අසුවල් රෝගයට මොනවද දෙන බෙහෙත් කියලා මේ වෙද මහතුරු කියන අයත් බොහෝ විට ඔය වටින් ගොඩින් අහන දේවල් වලට ආවාට ගියාටයි කියන්නේ බෙහෙත්. ඒ වගේම ආවාට ගියාට වෙද මහතුරු කිව්වා අන්න අසුවල් අසුවල් ගස්වල පොතු මේවා රෝගීන්ට හොඳයි කියලා. මේ බමුණත් ගෙදර ඇවිල්ලා මේ පොතු සොයාගෙන ඇවිල්ලා මේ වයින් ගොඩ වෙදකමක් කළා. මේ ගොඩ වෙදකම හරි ගියේ නෑ මේ දරුවාගේ රෝගය අසාධ්‍ය වුණා, උත්සන්න වුණා. හොඳ කරන්න බැරි තත්ත්වයට වගේපත් වුණා. ඉතින් කොහොම හරි බැරිම තැන මේ බ්‍රාහ්මණයා ගිහිල්ලා වෙද මහත්තයෙක් එක්කගෙන ආවා. වෙද මහත්මයාත් බැලුව හැටි තේරුම් ගත්තා. මම මේකට බෙහෙත් කරන්න ගත්තොත් මගේ නමත් නරක වෙනවා කියලා ඒක නිසා මට වෙන වැඩක් තියෙන වෙන වෙද මහත්යෙක් ගෙන්නන්න කියලා හැමීට පිට වුණා. එතකොට මම තේරුම් ගත්තා දැන් දරුවා මරණ ආසන්නයි කියලා. ඊළඟට කල්පනා කරන මේ පුතා මරණහම මලගෙට එන මේ මේ මිනිස්සු අය දකීවි මගේ ගේ ඇතුලේ තියෙන ධානය කියලා හිතලා මේ මැරෙන්න ඉන්න මේ මරණාසන්න දරුවව පිළේ මේ ඒ ස්තෝප්පේ හාන්සි කෙරෙව්වා. එතකොට මෙන්න මේ කියන දවසේ බුදු පියාණන් වහන්සේ වෙනදා වගේම උදෑසන අලුයම් කාලේ මහා කරුණා සමාපත්තියට සම්බන්ධිලා ලෝකීය බලාව ප්‍රදානකොට මේ මට්ට කුණ්ඩලී ඒ බුදු ඇසට පෙනී ගියා. ඒ මහා කරුණා සමාපත්තිය ඥානයේ මහ පුදුම බුදු කෙනෙකුට පමණක් විශේෂ වූ ඒ ඥානයක් මුළු මහත් සංසාරයේ දිනු කර ප්‍රඥාව මහා කරුණාව පිළිට කරගෙන බුදු කෙනෙකුට පහළ වෙන විශාල පුදුම විදිහේ ඒ සමාපත්තියක් ඒ සමාපත්තිය නැගිටලා බුදු පියාණන් වහන්සේ ලෝකයේ බලනකොට පේන්නේ බොහෝ විට ඒ අතීත බුදුවරුන් ළඟ ඒ නොයෙකුත් කුසල් කරලා ඒවා මෝරලා තියෙන අයයි. ඉතින් කොහොම නමුත් මේ දුක්ඛිත විදියට ජීවිත අවසන් කරන්න සූදානම් වෙලා ඉන්න මට්ට කුණ්ඩලීත් පෙනී ගිය බුදු ඇසට. බුදු පියාණන් වහන්සේ ඉතින් එදා මේ මහා කරුණාවෙන් ඒ බමුණාගේ ගෙදර තිබෙන වීදියට පිටු සංඝයා වහන්සේලා පිරිවරාගෙන පිටුසිඟා වැඩියා. මේ ගෙදර හරියට එනකොට බුදු පියාණන් වහන්සේ දැක්කා මේ දරුවා ඇතුළ දිශාවට හැරිලා නිදා ගන්නවා කියන්නේ පිටිය දිහාවට හැරිලා නිදා ගන්නවා දැකලා බුදු පියාණන් වහන්සේ මේ අවධානය යොමු කරන්න කලේ බුද්ධ රශ්මියක් ඒක බුදු රසක් ඒ පැත්තට විහිදෙව්වා. එතකොට මේ පිටියට ආලෝකේ වැටෙනවා මේ දරුවා හැරිලා බැලුවා. බලලා බුදු පියාණන් වහන්සේ ගේ රූප කාය දැකලම විශාල ප්‍රසාදයක් සද්ධාාවක් ඇති කරගෙන අනේ මගේ මේ මෝඩ පියා නිසා මට මේ වගේ බුදු කෙනෙක් දකින්න උපස්ථාන කරන්න බණහන්න දන් දෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ කියලා ඊළඟට අත් දෙක ඔසවන්න උත්සාහ කළා දුහත් මුදුන් තබලා වඳින්න නමුත් ඒ දුර්වල අවස්ථාව නිසා ඇඟිලි ටික එකතු වුණා විතරයි ඊළාට කල්පනා කළා මට දැන් කරන්න තියෙන්නේ හිත පහදවා ගැනීම පමණයි කියලා මුළු හිතෙන්ම සාමාන්‍ය සැක සහිත මුකුත් නැතිව එම් පිටින්ම මුළු හිතම යොදලා හිත පහදවා ගත්ත බුදු පියාණන් වහන්සේ කෙරෙහි ඊළඟට බුදු පියාණන් වහන්සේ දිහා බලාගෙන ඉඳිද්දිම බුදු පියාණන් වහන්සේ ඊළඟට කල්පනා කළා මේ මට මේ ඉතින් ඇති මේ ආට කියලා බුදු පියාණන් වහන්සේ වැඩම කළා ඒ බුදු පියාණන් වහන්සේ නොපෙනෙන හරියට යන එකම මේ මට්ට කුණ්ඩලී දරුවා මේ පැහැදුණු සිතින් මරණයටපත් වෙලා ප්‍රෞතිසාදිවිය ලෝකයේ කිසියොදුන් රන් විමානය කරන ස්වර්ණාභරණ වලින් සැරසුණු දිව්‍ය පුත්‍රයෙක්ව උත්පත්ති ලැබුවා. එතකොට එහෙම ඉපදිලා ඊළඟට බැලුවා මේ දිව්‍ය සම්පත්තිය කොහොමද මට ලැබුණේ කියලා ඒ හැම කෙනෙක්ම ඒ වගේම දෙවිවරු ඒ විදිහට ආවර්ජනා කරලා බලනවා මා මේ தත්ත්වයට ආවේ කොහොමද කියලා. ඔන්න ඉතින් පෙනුණා එතකොට තමන්ගේ පිය බමුණාගේ මේ தත්ත්වය මේ දරුවා අර මේ බමුණා කලේ මේ මල කඳ දවලා ඉවර වෙලා හැමදාම සෝනට ගිහිල්ලා අඬනවා. කොමාගේ එකම පුතා කොමාගේ එකම පුතා කියලා. මේ බමුණාගේ මේ හැසිරීම දුටුවා දැකලා මට්ට කුණ්ඩලීදිගේ පුත්‍රයා කල්පනා කළා පියාට පාඩමක් උගන්වන්න ඕන කියලා. මට්ට කුණ්ඩලී ස්වරූපයෙන්ම නමුත් ස්වර්ණ ආභරණ ආදිය පැළඳී තරුණයෙක් හැටියට ඒ සෝහන ළඟට ඇවිල්ලා අඬන්න පටන් ගත්තා. එතකොට මේ බමුණා මේ දිව්‍ය පුත්‍රයා දැකලා තමන්ගේ දරුවගේ ස්වරූපය තියෙන නිසාද කොහෙද යම්කිසි විශේෂ ඇල්මකින් ඇහුවා මොකද අඬන්නේ කියලා. එතකොට කියනවා මට මේ රත්තරන් කරත්ත කූඩුවක් ලැබුණා. ඒකට හොඳ රෝද හොයාගන්න බැරි කම නිසා ඒක ඒ දුකින් මම මේ මැරෙන්නයි බලාපොරොත්තුව කියලා දිනසා ගන්නයි. ඊට බමුණා කියනවා මම ඔබට ඕන නම් රත්තරන් වලින් හරි රිදීයෙන් හරි ලෝහයෙන් හරි ඕන කියන විදිහට ඕන විදිහකට මම රෝද හදලා දෙන්නම් කියලා කිව්වහම මේ මේ දිවි පුත්‍රයා කියනවා මට වෙන රෝද වලින් වැඩක් නැහැ. ඉරයි හඳයි තමයි මට ඕනේ කියලා. ඒකට බමුණා කියනවා ඔය මොඩ ළමයා මොකද මේ මේ විදිහට Tamanට ලබා ගන්න බැරි දෙයක් පතන්නේ කියලා. එතකොට මේ දිවි පුත්‍රයා කියනවා මම නම් මේ දකින්න ලැබෙන ඉරයි හඳයි පතන්නේ. ඔබ පතන්නේ මේ මියගිය පුත්‍රයා දකින්න නොලැබෙන කෙනෙක් පතන්නේ. අපි දෙන්නගෙන් වැඩිම මොඩ කවුද කියලා අහුවාම ඔන්න බමුණාට මොළේ පෑදුනා. එතකොට ඒ වගේම ශෝකය නිවාගත්තා. නිවාගෙන මේ මට්ට කුණ්ඩලි දිව්‍ය පුත්‍රයාට ස්තුති කරමින් ප්‍රකාශ කළ මම ශෝකය නිවාගත්තා කියලා ඔබ කවුද කියලා ඇහුවා. එතකොට කිව්වා මම මේ ඔබගේ පුත්‍රයා අවසාන මොහොතේ මේ විදිහට හිත පදවාගෙන කුසල්සිතක විපාක වශයෙන් මම මේ උත්පත්තිය ලැබුවා කියලා. එතකොට බමුණා කියනවා මම දැක්කේ නෑ උඹ දන් දෙනවා, සිල් රකින්නවා ආදී පින්කමක් කරනවා. කොහොමද මේ தත්ත්වය ලැබුවේ කියලා. අන්න එතකොට මට මුඩේ දිව්‍ය පුත්‍රයා ප්‍රකාශ කරනවා මම බුදු පියාණන් වහන්සේ මේ වැඩිම අවැඩිය අවස්ථාවේ මම සිත පහදවා ගත්තා. ඒ පහන් සිතෙහි, ඒ පැහැදුණු සිතෙහි විපාකයක් වශයෙන් මේ විදිය තත්වයක් ලැබුවා කියලා ඊළඟට බමුණට අවවාද කරනවා. ඔබත් තුනුරුවන් සරණ ගිහිල්ලා පන්සිල් සමාදන් වෙන්න. බුදු පියාණන් වහන්සේ දැකලා දන් දීලා බණ අහලා ඒ කුසල් රැස් කරගන්න කියලා අතුරුදහන් වුණා මට්ටකුඹලී දිව්‍ය පුත්‍රයා. බමුණ බුදු පියාණන් වහන්සේ දකින්න ගිහිල්ලා ධනට ආරාධනා කරලා ඔන්න ඒ ගෙදර ඔක්කොම දන් පිළියෙල කරලා බුදු පියාණන් වහන්සේ භික්ෂු සංඝයා වහන්සේලාත් වැඩම කළා. ඒ වගේම මිත්‍යා දෘෂ්ටිකෙන් පවා මේ බමුණාගේ ගෙදර පිරිසක් වශයෙන් රැස් වුණා. මේ අවස්ථාවේ මේ බමුණා ඒ දානීය පිළිදන් වල ඒ දන් වළඳලා අවසානයේදී බුදු පියාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා වහන්සේ කෙරෙහි දන් දීම, සිල් රැකීම, බණ ඇසීම ආදී කිසිවක් නැතිව සිත පහදවා ගැනීම පමණකින් කෙනෙකුට දිව්‍ය ලෝක සම්පත් ලබා ගන්න පුළුවන්ද කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අයි බමුණ නුඹේ පුතා මේ කාරණේ කිව්වා නේද කියලා. මේ විදිහට ඊළඟ බුදු පියාණන් වහන්සේ කාරණය ප්‍රකාශ කරාම ඒ පිරිස අතර සමහර කෙනෙක් සැක ඇති කරගත්තා. කොහොමද මේ සිත පහදවා ගැනීම පමණකින් මේ තරම් ලොකු සම්පත්තියක් ලබන්නේ කියලා. බුදු පියාණන් වහන්සේ ඊළඟට අදිෂ්ඨාන කළා මට්ටිකුණ්ඩලි දිව්‍ය පුත්‍රයා විමානයත් සමගම මෙහි ඒවා කියලා. ඒ වගේම ඒ දිව්‍ය පුත්‍රයා විමානයත් සහිතවම ඒ ස්ථානයට පැමිණලා විමානයෙන් බැහැලා බුදු පියාණන් වහන්සේට වැඳලා එකත් පසෙක සිටියාම බුදු පියාණන් වහන්සේ දිගේ පුත්‍රයා ලවාම ඒ කළ කර්මය පිළිබඳව කාරණා අසලා ප්‍රශ්නෝත්තර වශයෙන් අසලා ඒ පිරිසගේ සැක දුරු කළා. පිරිස ඒ ලොකු පැහැදීමක් ඇති කරගත්තා බුදු ගුණය කොයිතරම් ආශ්චර්යවත්ද මේ බුදු කෙනෙක් පිළිබඳව හිත පහදවා ගැනීම පමණකින් මේ තරම් සම්පත්තියක් ලබන්න පුළුවන් නේද කියලා ලොකු ප්‍රසාදයක් ශ්‍රද්ධාවක් ඇති කරගත්තා අන්න ඒ වගේම බුදු පියාණන් වහන්සේ ඊළඟට ප්‍රකාශ කළා ඒ කාරණය පැහැදිලි කිරීම වශයෙන් අර අප කලින් සඳහන් කළ ගාථා ධර්මයෙන් තාමත්ම වටිනා ධර්ම පණිවිඩයක් ලෝකයට දීවා දාලා මේ සිද්ධිය ආශ්‍රයෙන් මනෝ කුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පසන්නේන භාසති වා කරෝති වා තතෝ නං සුඛමන් වේති ඡායාව අනපායිනී මේ කියන්නේ මනෝ කුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය. එතන ධම්මා කියලා කියන එක තෝරනවා. වේදනා සංඥා චේතනා සංවේසිතේ පහළවන ධර්මයන් ඒ හැම එකකටම මනස පෙරටු වෙනවා. හිත පෙරටු වෙනවා. ඒ වගේම මනස ඒවට ශ්‍රේෂ්ඨයි. හිත ඒවට ශ්‍රේෂ්ඨයි. හිතෙන්මයි ඒවා සකස් වෙලා තියෙන්නේ, නිර්මාණය වෙලා තිබෙන්නේ. මේ කාරණේ හිම නිසා මනසාචේ පසන්නේන භාසති වා කරෝති වා ධාමත්ම පැහැදුණු සිතකින් යම්කිසි පැහැදුණු සිතකින් යමෙක් යමක් කියයි නම් හෝ කරයි නම් තතෝනම් සුඛමන්වේති ඡායාව අනපායිනි එවිට ඒ පුද්ගලයාව ඒ කර්මය කළ පුද්ගලයාව පිටුපස පුද්ගලයා පිටුපස තමන්ගේ ඡායාව සෙවණැල්ල වගේ එහි විපාකයේ සතු විපාක එනවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාලා එතකොට මේ ගාථාව තුළ තිබෙන අර්ථය කොයිතරම් ගැඹුරුද කියතොත් ඒ ගාථාව අහලා මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා වගේම අදින්න කුප්පක බමුණා පවා සෝවාන් ඵලයටපත් වුණා කියලා කියනවා. මේ කියන්නේ සමහර විට අපි කියේ මෝරලා තිබෙන කුසල් මතුවෙන්න ඇති ඒ ගාථාව අහලා එපමණක් නෙවෙයි සුවාසූ දහසක් ප්‍රාණීන්ට ඒ ධර්ම අවබෝධය වුණා කියලා කියනවා. මෙතන ඒ තරම් ඒ දහස් ගණන් කියලා කියන්නේ දෙවියනුත් ඇතුළුව. මේ බණක් අපි ප්‍රකාශ කරනකොට මේ පෙනෙන මිනිස්සුන් පමණක් නොවේ නොයෙකුත් දෙවිවරුන් භූත ආදී ඒ සත්ත්ව කොටස් සසර දුකින් මිදීමට කැමැති තුන්වන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති නොයෙකුත් සත්ත්ව කොටස් ඒ වාට කන් දෙන බුදු පියාණන් වහන්සේ ඒ ධර්මයක් දේශනා කරනකොට විශේෂයෙන්ම ඒ හැම දෙනෙක්ම ඒවට කන් දෙනවා අන්න ඒක නිසා තමයි දහස් ගණන් වලින් සඳහන් වෙන්නේ ඒවයි ආනිසංස නෙලාගත්තු අය එතකොට මෙන්න මේ ගාථාව ගැන අපි කල්පනා කරලා බලන්න ඕන. ඒ වගේම මේ ගාථාවට නිදාන වූ කතා වස්තුවෙන් ගත හැකි ආදර්ශය මේක අපේ ජීවිතවලට ලං කරගන්න ඕන. තම ධර්ම කතාවකින්ම හැම ගාථාවකින්ම අපේ ජීවිතයට ආදර්ශයක් යම් කිසි ධර්ම පණිවිඩයක් එකතු කරගන්න ඕන. මේ බණ අහනවා කියන එක ඇති මාත්‍රයකින් මේක පින්න එකතු වෙන එකක් නෙවෙයි. ඒක නිසා දැන් මේ කථාන්තරය අනුව අපිට හිතා ගන්න පුළුවන්. ඊටමත් හොඳ නිදර්ශනයක් තමයි මේ සිත හැම දෙයකම ප්‍රධාන වෙන බව. මේ අර අදින්න කුබ්බක බමුණා ගත කළ ජීවිතය දිහා බැලුවත් ඒ කාරණය අපට ප්‍රත්‍යක්ෂ වෙනවා අපට පැහැදිලි වෙනවා දැන් මේ බමුණා කොයිතරම් ධනය තිබුණත් සිතෙන් දුප්පත්. එයින් අපට පේනවා දුප්පත් වීම හෝ පොහොසත් වීම ධනයෙන් පමණක් වෙන දෙයක් නොවේ. විශාල ධනයක් තිබුණත් යම් කිසි කෙනෙක් මසුරු නම් ඒ තැනැත්තා හිතෙන් නිතරම දුප්පත්. මේ මදි. එහෙම නැත්නම් මට මේ මම තාම දුප්පත් මට නියම විදියට පොහොසත් වුණේ නැහැ කියලා ඒ තැනැත්තාගේ මසුරුකම නිසා හිතෙනවා. ඉතින් ඒක නිසා මේ අදින්න කුබ්බක බමුණත් අරතරන් ධනයක් තිබුණාට මොකද හිතෙන් දුප්පත්. බොහොම දුගී පුද්ගලයෙක් ඒ වගේම මසුරු සිතක තියෙන අඳුරු බව පටු බව ඒ බවුනා කළ කී දේවලිනුත් අපට පෙනුණා මේන් අපට පේනවා මේ හිතම මේ හැම එකකටම ප්‍රධාන බව ඊළඟට ඒ වගේම තමයි දැන් මේ ඒ හිතක් අඳුරු වීම ඊළඟට ඒක ආලෝකවත් වීම කියන දේවල් මෙන්න මේක ඊටාත්ම ගැඹුරින් කල්පනා කළ යුතු දෙයක් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා මේ අඳුරු ධර්ම කියලා කොටසක් තිබෙනවා. ඊළඟට ඒ වගේම ආලෝකවත් ධර්ම කියලා කොටසකුත් තිබෙනවා. කන්නං ධම්මං විප්පහාය සුක්ඛං භාවේත පණ්ඩිතෝ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. අඳුරු ධර්ම. ඒ කියන්නේ ලෝභ දෝෂ මෝහ මේවා අඳුරු ධර්ම. අලෝභ දෝෂ මෝහ කියලා කියනවා මේ කුසල් ධර්ම මේවා ආලෝකවත් ධර්ම. සුක්ඛ ධම්ම කියලා කියනවා. මෙන්න මේ විදිහට මෙයින් අපිට පේනවා අර බමුණා අර අඳුරු ධර්ම නිසා හිත අඳුරු කරගෙනයි තිබුණේ. ඊළඟට අනිත් අතට අපි කල්පනා කරලා බලනකොට මේ මට්ට කුණ්ඩලි මේ කුඩා දරුවා අර බමුණාතරම් පොහොසත් නැහැ. ඒ මැරෙන අවස්ථාවේ ඊටාත්ම දුගීව අසරණව කණේ එල්ල පුරතරන් කෑලි දෙක විතරයි තිබුණේ. නමුත් අර තරම් අර දිව්‍ය ආත්මභාවයක් ලැබුවේ කොහොමද? හිතෙන් පොහසත් වුණා. හිත පොහසත් කරගත්තා. කොහොමද හිත පොහසත් කරගත්තේ? ඒ කාරණේ ගැන අපි හොඳට කල්පනා කරලා බලන්න ඕන. සිත පොහසත් කරගත්තේ ලෝකයේ ඇති අතිශයින්ම උතුම් වූ අග්‍ර වූ රත්නය සිතට අරමුණු කරගත්තා. ලෝකයේ තිබෙන සියලුම රත්නයන් අතර බුද්ධ රත්නයම ශ්‍රේෂ්ඨයි අග්‍රයි කියලා බුදු පියාණන් වහන්සේෙන් ප්‍රකාශ කරලා තිබෙනවා. දැන් ඔය රතන සූත්‍රයේ හිමත් සඳහන් වෙනවා යං කිංචි විත්තං ඉදවා හුරං වා සග්ගේසු වායං රතනං පණිද්දං යනෝ සමං අත්ථාගතේන කියලා ওই විදිහට සඳහන් වෙනවා යම් තාක් ඒ රත්නයන් ලෝකයේ තිබෙනවා යම් රත්නයක් තිබෙනවා නම් මණිකක් තිබෙනවා නම් ලෝකයේ මෙලව හෝ පරලොව හෝ එහෙම නැත්නම් වෙන ලෝකයක හෝ දිව්‍ය ලෝකවල හෝ ඒ කිසිම රත්නයක් බුද්ධ රත්නය තථාගතයන් වහන්සේ තරම් ඒ වටිනානයක වටිනාකමක් නැද්ද ඒ වගේම යංකින්චි රතනං ලෝකේ විජ්ජති විවිධාපුතු රතනං බුද්ධ සමන්නක්ති තස්මාසොත්ති භවන්තු තේ කියලා ඔය ආශිර්වාද ගාථායම තිබෙනවා යම් තාක් ලෝකේ විවිධ රත්නයන් තිබෙනවනම් ඒ බුද්ධ රත්නය හා සමාන රත්නයක් නැද්ද එපමණක් නෙවෙයි බුදු පියාණන් වහන්සේටම ප්‍රකාශ කරන්නට සිද්ධ වුණා ලෝකේ ආඳුරන්නේ නැති නිසා තථාගතයන් වහන්සේ ඒ තථාගත සම්මා සම්බුදු කෙනෙක් ලෝකයේ අග්‍රම පුද්ගලයා බව අක්කප්පසාද සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා ආවතා භික්කවේ සත්තා ආපදාවා දීපදාවා චතුප්පදාවා බහුප්පදාවා රූපිනෝවා රූපිනෝවා සංජිනෝවා සංජිනෝවා නේව සංජීනා සංජිනෝවා තථාගතෝ තේ සංඝං අඛායති අරහං සම්මා සම්බුද්ධෝ යේ භික්ඛවේ බුද්ධේ පසන්නාග්ගේ තේ පසන්නාග්ගේ කෝපන පසන්නාණං අග්ගෝ විපාකෝ හෝතු කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා මහණෙනි යම් තාක් අපා දෙපා සිව්පා භූපා රූපී අරූපී සංඤී අසංඤී නේව සංඤී නාසංඤී කියලා කියන ඒ සත්ත්ව කොට්ඨාසයෝ වෙද්ද ඒ සියලුම සත්ත්වයින් අතර තථාගත අරහත් සම්මා සම්බුදු කෙනෙක්ම අග්‍ර වෙයි ශ්‍රේෂ්ඨ වෙයි. මහණෙනි යම් කෙනෙක් ඒ අග්‍ර වූ බුදු කෙනෙක් කෙරෙහි සිත පහදවා ගත්තාහුද ඒ සිත පහදවා ගත්තේ ලෝකයේ අග්‍ර වූ පුද්ගලයා කෙරෙහි ඒ අග්‍ර වූ කෙනෙකුන් කෙරෙහි අග්‍ර වූ වස්තුවක් කෙරෙහි සිත පහදවා ගැනීමේ විපාකයත් අග්‍රයි කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ අග්ගප්පසාද සූත්‍රයේ ප්‍රකාශ කොට වදාලා. එයින් අපට පේනවා බුදු පියාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීම කොයිතරම් ආනිසංස සම්පන්නද කියලා. මේ මොහොතකට හිත පාදවාගත්තු පමණකින් මේ පමණ මේ සම්පත්තියක් ලබන්නේ කොහොමද කියලා අපි සමහර විට කල්පනා කරන මේ කාලේ විශේෂයෙන්ම හිතට වඩා බාහිර දේවල් වලට හිත යන කාලයක් මේක. ඒවායේ ලොකුකම, විශාලකම, පුදුම බව, ඕවා ගැන ලෝකයා බොහොම කතා කරනවා. මේ නොපෙනෙන හිතේ ඇති ශක්තිය, මේ හිතේ ඇති එක මොහොතක පවා මේ සිතක ඇති කරගන්න පුළුවන් ශක්තිය. ඒවා සාමාන්‍යයෙන් සමහර කෙනෙක් ඒවා ගැන සැක උපදවා ගන්නවා. මෙච්චර දෙයක් කළා කොහොමද මේ මේ වගේ ලොකු සම්පත්තියක් ලබන්නේ කියලා. නමුත් අපි හිතලා බලන්න ඕනේ මේ හිතේ ක්‍රියාකාරීත්වය බොහොම ක්ෂණිකයි, බොහොම ශීඝ්‍රයි. මේ ශීඝ්‍ර ක්‍රියා කරන හිත තුල එක මොහොතක ඇති කරගන්න පුළුවන් විශාල ආනිසංස ගෙන දෙන තත්වයක්. දැන් මෙතන මේ බුදු පියාණන් වහන්සේ කෙරෙහි අර සුළු වේලාවකටයි අර මට්ට කුණ්ඩලී සිත පහදවා ගත්තේ. එපමණක් ඕනේ දැන් ඊටාම සුළු මොහොතක් අපි මේ ක්ෂණයක් කියලා කියන ඊටාමත්ම අසුරක් ගන්න වේලාවක් වගේ සුළු වේලාවකට හරි සිතේ යම්කිසි ප්‍රසාදයක් විවරයක් ඇති වුණා නම් ඒ තුලින් ගොඩක් විශාල වටිනාකමක් ඇති ආනිසංශයක් නෙලා ගන්න පුළුවන්. දැන් මේ පින්නතුන් දන්නවා ඔය දැන් මහා ගණාන්තකාර රාත්‍රියක් ගැන හිතලා බලමු. දැන් මේ කාලේ තියෙන වගේ මහා වැහි කුණාටු සහිත රාත්‍රියක් බලන්න බැරි තරම් අඳුරක් තියෙන රාත්‍රියක් ගැන හිතලා බලමු. එබඳු මේ රාත්‍රියක එක මොහොතකට විදුලි කෙටුනොත් ඒ විදුලි කොටන වෙලාවේදී ඒ තාම සුළු ක්ෂණයක් ඒ විදුලි කොටන වෙලාවේදී ඔන්න අවට තිබෙන ඔක්කොම හොඳට පැහැදිලිව පේනවා. අන්න ඒ වගේ මේ සිතේ විවරයක් ඇති වෙනවා අර ඒ ගන්න ප්‍රසාද අරමුණ අනුව සිත පහදවා ගැනීම අරමුණ අනුව අර තරම් අර අඳුරු රාත්‍රියක ඒ විදිහට සුළු මොහොතක පහළ වෙන විදුලියෙන් විදුලි එළියෙන් හුඟක් වැඩ ගන්න පුළුවන් අතීතේ එහෙම වැඩගත්තු අය ඉන්නවා දැන් අතීතේ කතාන්තර තියෙනවා. දැන් මේ කාලේ වෙඩික්කාරයන් වගේ ඒ කාලේ දුනු ආයන්. තමන්ගේ දක්ෂකම් පෙන්වන්න කලේ සඳහන් වෙන්නේ මේ විදිහටයි. දැන් ඔය දුනු ආයා තමන්ගේ දක්ෂකම් පෙන්වලා තෑගි දිනා ගන්න එහෙම නැත්නම් වාර්තා පිටවන්න ලෑස්ති වෙලා ඊතලේ ලෑස්ති කරගෙන ඉන්න අඳුර රාත්‍රියක අර විදුලි කොටන වෙලාව එනකම් ඈත එල්ලලා තියෙනවා අස්වැයෙකුගේ වල්ගයකින් ගත්තු ඊ타මත්ම සිහින් හෙන්දා. ඉතින් දැන් කරන්න තියෙන හපංකම මොකද්ද මේ මේ අස්වැලෝමය පලන්න ඕන අර ඊතලේ. මේකට ලෑස්ති වෙලා ඉන්නවා. විදුලිය කොටනවත් එක්කම පිදිනවා. ඉතින් මේක හරියට කළොත් ඔන්න ඒත නැත්තා දක්ෂ දුනුවායෙක්. ඉතින් මේක උපමාවටත් තියෙනවා මේ අර ක්ෂණය තුලයි අර අතරම් හපංකමක් කළේ. දැන් ඔය මේ පින්නතුන් අහලා තියෙනවා ඒ ගොතිකුත් අපේ බෞද්ධ කවියන් එහෙම ප්‍රකාශ කරනවා අඳුරෙහි අස්ලොම විදිනට දුරදී විදුලිය පැහැවැරදුනොත් වරදී විදුලිය වන්නේ කයලත් තැනදී සිදුනකොළොත් පින් සගමක් වරදී කියලා හැම ප්‍රකාශ කරනවා මේ අඳුරෙහි අස්ලොමයක් විදින මේ මොහොතේ මේක හරියට කරගත්තොත් අන්න එතකොට පුළුවන් ඒකේ ආනිසංස නෙලා ගන්න. දැන් මේ ක්ෂණය ගැන මේ කාලේ බොහෝ දෙනා කතා කරනවා මේ ජීවිතය තුල මේ ක්ෂණිකව වැඩ කරන්න ඕන කියලා. නමුත් අපි මේ ජීවිතය තුල තියෙන ක්ෂණ ගැනයි අපි මේ කතා කරන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ මනුෂ්‍ය ආත්ම භාවයම එක ක්ෂණයක් කියලා, එක මොහොතක් කියලා. ඒක හේතු සහිතවයි ප්‍රකාශ කරන්නේ. අපිට නම් මේක ලොකු කාලයක් හැටියට හිතන්නේ. නමුත් මේ මනුෂ්‍ය ජීවිතය අවුරුදු 100කටත් වඩා අඩු ජීවිත කාලය ඒ කල්ප ගණන් දිග බ්‍රහ්මාත්ම භාව ගැන සංසන්දනය කරලා බලනකොට සසඳලා බලනකොට මේක එක ක්ෂණයක් වගේ මේ මහා දීර්ඝ සංසාරයේ මේ අවුරුදු කීපයක් ගත කරන මේ අපි ලොකුවට හිතන ජීවිතය ඇත්ත වශයෙන්ම එක ක්ෂණයක්. ඒක නිසා බුදු පියාණන් වහන්සේ මේ මුළු මහත් මානුෂ්‍ය ජීවිතයම ක්ෂණයක් හැටියට හඳුන්වනවා. මේ ක්ෂණයේ දැන් බුදු පියාණන් වහන්සේ විශේෂයෙන් පෙන්눔 කරනවා මේ බුද්ධෝත්පාද කාලයේ ලැබෙන මනුෂ්‍යාත්ම භාවය. මේක ක්ෂණයක් පමණක් නෙවෙයි ක්ෂණ සම්පත්තියක්. ඊටාම දුර්ලභ අවස්ථාවක් දුර්ලභ ක්ෂණයක් හැටියට හඳුන්වනවා. ක්ෂණ සම්පත්තියක්. බුද්ධෝත්පාද කාලයේ යම්කිසි කෙනෙක් ඒ ධර්මයේ හැසිරෙන්න පුළුවන් විදිහේ අවබෝධ ශක්තියක් ඥාන ශක්තියක් ඇතිව ධර්මය ආසන්න පුළුවන් ප්‍රදේශයක ඒ උත්පත්තිය ලැබුවා නම් ඒකට කියන ක්ෂණ සම්පත්තිය කියලා. ඊටාම වටිනා ක්ෂණයක්. අන්නේ ක්ෂණය තමයි මේ මේ අර කවිය එහෙම උපමා කරලා තිබෙන්නේ මේ විදුලියවන් මේ කයලත් තැනදී කියලා කියන්නේ මේ මනුෂ්‍යාත්ම භාවයේ මනුෂ්‍ය කය ලැබුව මේ මනුෂ්‍ය කයම හරියට අර විදුලිය ලැබීමක් වගේ විදුලිය එළියක් වගේ. ඒ තරම් ඊටාම සුළු මොහොතක් මේ ශාරීරිය පවතින්නේ මනුෂ්‍ය ආත්ම භාවය පවතින්නේ. අන්න ඒක නිසා මේ ක්ෂණය කියන එක අපි තේරුම් ගන්න ඕන බෞද්ධයින් හැටියට මේ මුළු මහත් මේ මුළු මනුෂ්‍ය ජීවිතේම එක ක්ෂණයක් හැටියට. එහෙම කල්පනා කළොත් මේ පින් කුසල් සිත් ඇති කර ගැනීම පින් කිරීම කියන එක අර මට්ට කුණ්ඩලී කලා වගේ අවසාන මොහොත එනකම් බලා සිටිය යුතු දෙයක් මරණාසන්න මොහොතේදී පමණක් මේක කරාම මේ පුළුවන් අපිට දිවි ලෝක යන්න කියලා ඒ වැරදි අදහස් ඇති කර ගන්න අරකයි. දැන් සමහර විට මේ කාලේ සමහර අය එහෙමත් කල්පනා කරනවා. අයථා විදියට ධනය රැස් කරගෙන නොයෙකුත් අපරාධ කරමින් සිටිනවා. අවසාන අවස්ථාවේදී සංඝයා වහන්සේ කෙනෙක් ගෙන්නවලා වණ ටිකක් අහලා මේ දිවි ලෝක යන්න බලාපොරොත්තු වෙනවා. ඒක අර මට්ට කුණ්ඩලී අර අතීතයේ බුදුවරුන් ළඟ ඒ ඒ පාරමී ධර්ම පුරලා ඒ දියුණු කෙනෙක් නිසා ඒ විදිහට කරගන්න පුළුවන් වුණාට ඒ පමණකින්ම මේ හැම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම අර මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා ඒ තරම් තත්වයක් ලැබුවේ යම්කිසි ධර්මතාවක් ඒ කර්මය පිළිබඳ යම්කිසි ගැඹුරු කාරණයක් නිසායි. මොකද කර්මානුලු කර්මානුරූපවල සත්වයා ඒ තැන්වල උපදිනවා නමුත් අර ආසන්න කර්මය කියලා කියන මරණාසන්න අවස්ථාවේ ඒන නිමිත්ත අනුව ඇති කරගත්තු කර්මය බොහොම බල සම්පන්නයි. ඒක නිසා තමයි අර බුදු පියාණන් වහන්සේ මට්ට කුණ්ඩලීට ඒ ආසන්න සිත පිරිසුදු කරගන්න කුසල් කරන්න අවස්ථාවක් දීමටයි මේ වැඩම කළේ. නමුත් ඒ හපංකම හැමෝටම කරන්න බෑ. සමහර විට ඒ ජීවිත කාලය තුල කළ පාප කර්ම නිසා වෙන නිමිත්තක් ඉදිරිපත් වෙලා නරක තැනක උත්පත්ති ලබන්න සිද්ධ වෙනවා. මේ අර දුනුආයා අර විදියට අස්වලෝමයක් විද්දේ ඒ දීර්ඝ කාලයක් ඒ විදියට යම්කිසි උත්සාහයක් ඒ සඳහා පුහුණුවක් යොදලයි එකපාරටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් මෙතන කියන්න තියෙන්නේ අපිට මෙතන හිතා ගන්න තියෙන්නේ මේ මරණාසන්න අවස්ථාව එහෙම නැත්නම් වයෝවෘද්ධ අවස්ථාව වෙනකන් සිටිය යුතු නෑ. මුළු මහත් ජීවිතයම එක ක්ෂණයක් හැටියට හිතලා හැමතිස්සෙම මෙන්න මේ සිත පහන් සිත මේ පැහැදුණු සිත ඊළඟට පිරිසිදු සිත ආලෝකවත් සිත අප තුල ඇති කරගන්න උත්සාහවත් වෙන්න ඕන. මොකද මේ අර කළු ධර්ම ඉදිරිපත් වුණොත් අපි අන්ධකාරයකටයි වැටෙන්නේ. සුදු ධර්ම ඉදිරිපත් කරගත්තොත් ඔන්න හොඳ තැනක උත්පත්තිය ලබනවා. ඒ පමණක් නෙවෙයි ක්‍රමක්‍රමයෙන් අපිට නිවනට ලං වෙන්න පුළුවන්. නිවන කියලා කියන්නේ ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි කියන කියන මේ කළු ධර්ම වලින් සිත මුදා ගැනීමයි. එතකොට මේන් අපිට හිතා ගන්න පුළුවන් මේ ෂණයක ඇති වටිනාකමත් ඒ වගේම මේක නිතරම පුරුදු කරන්න ඕන. නිතර පුරුදු පුහුණු කළ යුතු දෙයක්. අර දුනු ආයක් මේ ගැන උත්සාහවත් වෙන්න වගේ බෞද්ධයා කියන කෙනා හැමතිස්සෙම සිත ගැන සෙවිල්ලෙන් සිටින්න ඕන. මේ සිතේ පහළ වෙන ධර්ම වලින් මේවා සිතේ පැහැදීමට හේතු වෙන දේවල්ද එහෙම නැත්නම් අවුල් වෙන දේවල්ද කියලා. දැන් පැහැදීම කියන වචනය මෙතන මේ පසන්න කියලා කියන්නේ මේ පැහැදීම. මේ මෙතෙන්දී මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා පිළිබඳව සඳහන් වෙන්නේ මේ පැහැදුණු සිතේ ආනිසංශයක්. පැහැදීම කියන එකට මේක මේකේ වටිනාකම තේරුම් ගන්න පුළුවන් දැන් වැස්සෙන් පස්සේ වතුර ගලාගෙන යනකොට මඩ සහිත ඊ타මාත්ම අප්‍රසන්න විදියට ගලාගෙන යන වතුරක් දැක්කහම අපේ හිතේ තත්ත්වය කොහොමද ඊළඟට හොඳට පැහැදුණු දියක් පැහැදිච්ච දියක් දිහා බලනකොට අපේ හිත පැහැදෙනවා. අන්න ඒ වගේ ඒ බුදු පියාණන් වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ අරමුණක් අග්‍ර අරමුණක් අපේ හිතට එකතු කරගත්තාම අපේ හිතට ලං කරගත්තාම හිත පැහැදෙනවා. ඒක නිසා තමයි ශ්‍රද්ධාවත් එක්කම යන වචනයක් පසහද කියන එක. සද්දෝ පසන්නෝ කියලා කියනවා. ශ්‍රද්ධාවත් එක්කම පැහැදීම යනවා. තුන්රුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඉතාමත්ම වැදගත් දෙයක් බව අපිට මේ මෙයින් පේනවා. තුන්රුවන් කෙරෙහි ශ්‍රද්ධාව නැති සිත විචිකිච්ඡාව දෙගිඩියාව සැකය මේවා නිසා අඳුරු වෙලයි තිබෙන්නේ. මේවා හරියට අර කැළඹුණු තියක් වගේ, බොර වුණු තියක් වගේ. ඒ අයගේ සිත් නමුත් බුදු පියාණන් වහන්සේ කෙරෙහි තම් කෙනෙක්ගේ ශ්‍රද්ධාවක් ඇති කරගත්තන ඒකම සිතේ ලොකු පැහැදීමක් ඇති වෙනවා. ඒක මේ පින්නතුන්ට ඊටමත් එදිනදා ජීවිතේ පාව ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා බුදු පියාණන් වහන්සේගේ රූපකාය ශරීරය දැකලා ඊයේ සිත පහදවා ගත්තේ. දැන් අපට මේ බුද්ධ කායයක් දකින්න ලැබුණ නැතත් අපට ධර්ම කායය දකින්න පුළුවන්. බුදු පියාණන් වහන්සේගේ ගුණ ශරීරය අපට දකින්න පුළුවන්. ඒක නිසා මේ මෙතනින් මේ අපට විශේෂයෙන්ම හිතා ගන්න තියෙන්නේ බුද්ධානුස්සති භාවනාවේ වටිනාකමයි. බුදුගුණ මෙනෙහි කිරීම. බුදුගුණ තුලින් අපට බුදු පියාණන් වහන්සේ දකින්න පුළුවන්. බුදු පියාණන් වහන්සේගේ නව ගුණ පාඨය මෙනෙහි කරලා ඒ අරහං ආදී ඒ ගුණයන් ගැන හිත යොදවලා ඒන් තමන්ගේ හිතට ගැළපෙන යම් කිසි ගුණයක් මතු කරගෙන අරහං අරහං අරහං කියලා එහෙම නැත්නම් බුද්ධෝ සම්මා සම්බුද්ධෝ ආදී යම්කිසි පදයක් නිතර භාවනාව වගේ හිතට මතු කරගන්න පුරුදු කරගත්තොත් ඒ තුලින් ලොකු ප්‍රසාදයක් එදිනදා ජීවිතයේ කටයුතු වලට ආලෝකයක් ලබා ගන්න පුළුවන්. දැන් අර ගාථාවේ ප්‍රකාශ වුණා ප්‍රසාද වූ සිතකින් යම්කිසි කෙනෙක් භාසතිවා කරෝතිවා යම්කිසි වචනයක් ප්‍රකාශ කරනවා නම් එහෙම නැත්නම් ක්‍රියාවක් කරනවා නම් ඒ තැනැත්තාට අර එවනෙල්ල වගේ සුඛ විපාක සැප විපාක පසුපස එනවා කියලා අපි කරන අපි පාවිච්චි කරන වචනයට කරන ක්‍රියාවට ආලෝකය ලැබලා දෙන්නේ අපේ මේ හිතයි. මේ හිත පැහැදෙනකොට හිතේ ලොකු ආලෝකයක් ඇති වෙනවා. අර ඝනාන්ධකාර රාත්‍රියක විදුලි එළියක් වගේ. අන්න ඒක නිසා තුනුරුවන් කෙරෙහි ප්‍රසාදය නිතර හිතර මතු කරගන්න නම් බුද්ධානුස්සති භාවනාව වශයෙන් බුදුගුණ මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. එබඳු ඒ අවස්ථාවක අපි හිතමු වාහනයක ගමන් කරන අතරේ නගරයක සිටින අතරේ දැන් නම් කොයි වෙලාවේද කියලා නෑ මරණේ. මරණාසන්න වෙලාවයි කියලා හිතා ගන්න ඕනේ දැන් හැම වෙලාවෙම. දැන් මේ කාලය ගැන විශේෂයෙන් හිතනකොට දැන් සමහර කෙනෙක් මරණාසන්න අවස්ථාව කියලා හිතන්නේ අවුරුදු 80ක් 90ක් විතර වෙලා ඒ අර දූ දරුවන් වට වෙලා ඉන්න අවස්ථාවක් මේ මරණාසන්න අවස්ථාව හැටියට අපි සාමාන්‍යයෙන් කල්පනා කරන්නේ. දැන් අපි පාරට බහින්න ඕනේ මරණාසන්න අවස්ථාවේ කියලා. ඒ තරම් තත්ත්වයක් තිබෙනවා. අන්න ඒක නිසා සිත ගැන වඩාත් සැලකිලිමත්ව සිටින්න ඕන. නරක වෙලාවක ඒ හිත නරක් වුණු වෙලාවක හිත අඳුරුණු වෙලාවක බොර වුණු වෙලාවක මරණයටපත් වුණොත් හදිසියෙ ගිහිල්ලා උපදින්නේ කොතනද අඳුරු තැනක ගොනිරේ එක්කෝ പ്രേත ලෝකේ යක්ෂ ලෝකේ ඒ අර අපි කියවනේ අර කළු ධර්ම සුදු ධර්ම කියලා කොටස් දෙකක් තිබෙනවා කියලා මේ සිතෙත් තිබෙනවා පක්ෂ දෙකක්. ඉතින් ලෝකයේ තිබෙන පක්ෂ කෙසේ වෙතත් මේ සිතේ තිබෙන පක්ෂ ගැන අපි වැඩි උනන්දු වෙන්න ඕන. මොකද මේ අපි සිතයි මේ අරගෙන යන්නේ යන තැනකට. ඒක නිසා මේ සිතේ තිබෙන කළු පක්ෂය තමයි ලෝභ දෝෂ මොහ මේ කළු පක්ෂයේ ලොකුවට පෙන්න තුන් දෙනයි ඔය ඔය තුන් දෙනා ලෝභය, ද්වේෂය, මෝහය. තව ඒවට අතුරු ධර්ම රාශියක් තිබෙනවා. ඊළඟට මේවායින් අර නිවනට උපකාර වෙන සුදු ධර්ම ඒ සුගතිගාමී වීමට ආදී ඒ සංසාරයේ හොඳ තැන්වලට උත්පත්ති ලැබීමට උපකාර වෙන සුදු ධර්ම තමයි අලෝභ දෝසාමෝහ. මෙතන බැලුව බැලමට මෙතන දෙයක් නැහැ වගේ. අලෝභ කියලා කියනකොට මොකද්ද මේ අලෝභ කියලා කියන්නේ? ඒක සමාජයට හිතා ගන්න අමාරුයි. මේ අලෝභ කියලා කියන්නේ ලෝභයෙන් වෙන්වීම. ලෝභයෙන් වෙන්වීම ඒක දෙයක්ද කියලා මොකද්ද මේක කියලා කමාරීට හිතන්න පුළුවන් සුළු දෙයක් හැටියට. මේක සුළු දෙයක් නොවේ. මේකට කියනවා විරති චෛතසිකය කියලා. වෙන්වීම පිළිබඳ හිතිවිල්ල. මේ වෙන්වීම පිළිබඳ හිතිවිල්ල බොහොම ශක්ති සම්පන්න දෙයක්. දැන් මේකට ප්‍රධාන වශයෙන් උපකාර වෙන දෙයක් තමයි සීලය. සීල සමාදානය. සීල් සමාදන් වෙනවා දැන් මෙතන මේ අවස්ථාවේත් මේ පින්නතුන් ඔය සතුන් මැරීමෙන් වෙන්වීමට වේරමණී මේ ඇත්ත වශයෙන්ම මේ සීල් සමාදන් වීමේදී වේරමණී කියන වචනේ හොඳට හිතට වදින විදිහට කියන්න ඕන. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ප්‍රාණඝාතයෙන්, පරපණ නැසීමෙන්, සතුන් මැරීමෙන් වෙන්වීම පිළිබඳ ශික්ෂාපදය මම සමාදන් වෙනවා, පිළි අරගෙන ක්‍රියාත්මක කරනවා කියලා. Tamanටම වෙන පොරොන්දුවක් මේක. මේ සංඝයා වහන්සේලා ඉදිරියේ මේක ප්‍රකාශ කළාට මොකද මේක ඇත්ත වශයෙන් Tamanටම වෙන පොරොන්දුවක් එහෙම නැත්නම් Tamanගේ හිතට දානවා මම මෙන්න මේ විදිහට මේ මගේ දවස ගත කරනවා මේ ප්‍රතිපත්තිය උඩ එතකොට එහෙම හිතාගත්තු කෙනාට ඊළඟට ඔන්න අපි හිතමු යම් කිසි අවස්ථාවක් එළඹෙනවා එක්ක ආහාරය සඳහා විනෝදය සඳහා නැත්නම් තරහ මරහ බිමහ ගැනීම සඳහා කෙනෙක් මරන්න සතෙක් මරන්න හිතනවා අන්නේ හිතවිල්ල එනවත් එක්කම ඊළඟට ඒක එහා පැත්තට තල්ලු කරන්න පුළුවන් වන්නේ මෙන්න මේ ඒ ද්වේෂයෙන් හිත මේ අදෝස කියන එකෙන්. මෛත්‍රිය මතු කරගන්නවා කරුණාව, දයාව, අවිහිංසාව ඒව මතු කරගෙන තමන් ඒ වගේම තමන් සමාදන් වුණු ශීලය සිහිපත් කරලා එයින් වෙන් වෙනවා. මේ නිදර්ශනයක් හැටියට ගත්තාම ඔන්නෝම අර එතන ඒ ඒ අවස්ථාව ඊටම වටිනා අවස්ථාවක්. සිත වෙන් කරගන්න පුළුවන් ශක්තිය. ඒකට තමයි විරති චෛතසිකය කියලා කියන්නේ. සම්ප්‍රාප්ත විරති කියලා කියනවා. ඒ කියන්නේ පාප කර්මයක් කරන්නට අවස්ථාව ආවා. නමුත් කරන්නේ නැහැ. අතාකුල ගන්නවා. දැන් හොරකමක් කරන්න හොඳටම වටිනා දෙයක් වෙන කෙනෙකුගේ දෙයක් බවක් දන්නවා. ඒක තියෙනවා ඉදිරිපිට කවුවත් නැහැ. වටපිට බලන එක විතරයි කරන්න තියෙන්නේ ඊළඟට මේට අත ඒ පැත්තට දිග කරන එක. දිගු කරන එකයි. නමුත් අර හිත කියනවා ඒ අවස්ථාවේ මේක කරන්න එපා කියලා. එහෙම හිත එන්නේ මොකද? අන්නර සීලය සමාදන් වීම නිසා අදුන්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඔන්න ඔය අනුව පේනවා අපිට මේ සීල් සමාදන් වීම කියන එක සුළුපටු දෙයක් නෙවෙයි. මේක නිකන් මේ චාරිත්‍ර මාත්‍රයක් හැටියට දැන් හැම රැස්වීමකදම ලොකු උත්සවයක් බෞද්ධ බව පෙන්වන්න මේ සීල් සමාදන් වීම කියලා එකක් තිබෙනවා. නමුත් මේකේ යඟුර ගැන කල්පනා කරලා බලනකොට මේක කොයිතරම් බල සම්පන්න වැදගත් දෙයක්ද අපේ ජීවිතයේ පළමුවෙනි පියවර. එතකොට මෙන්න මේ විදිහට ඒ ඒකට කියනවා තදංග වශයෙන්. ඒ සිත ඈඩ් කරගන්නවා කෙලෙස් වලින්. ඒ මොහොතට උසල් සිතක් දාලා අකුසල් සිත ඈඩ් කරගන්නවා. තමා ළඟ කුසල් සිතක් එකතු වෙන්නත් ඕන මේකට. මෛත්‍රිය දිනු කරගන්න ඕන. ද්වේෂයෙන් ඉවත් වීමට, ලෝභයෙන් ඉවත් වීමට පරිත්‍යාගයේ දාණය, පරිත්‍යාගශීලීත්වය, පරිත්‍යාග ගුණය දිනු කරගන්න ඕන. මෝහයෙන් ඉවත් වීමට අවබෝධය නුවණින් කල්පනා කිරීම, මෙනෙහි කිරීම කියන මෙන්න මේවා. යමක தત્ත්වය හරියට තේරුම් ගන්න මෙනෙහි කිරීම මේවා උපකාර කරගන්න ඕන. ඒක නිසා මේ අලෝභ ආදෝස අමෝහ කියලා කිව්ව හැටියට එකපාරට මේකේ දෙයක් නැහැ වගේ තේරෙනවා. නමුත් විග්‍රහ කරලා කල්පනා කරලා බලනවා නම් අර පිටතින් එන එහෙම නැත්නම් අර ආගන්තුක වශයෙන් එන සතුරු හැටියට එන අකුසල ධර්ම ඒවා මැඩලා ඒවා පස්සට එලවන්න පුළුවන් ශක්තියක් මෙතන කියන්නේ විරති කියලා කියන්නේ අන්න ඒක නිසා මේක එකපාරටම කරන්න පුළුවන් කම්පංකමක් නෙවෙයි. ඒක නිසා නිරන්තරයෙන්ම අපි අර සිත භාවනා වශයෙන් දියුණු කර ගන්න ඕන. බුදු පියාණන් වහන්සේත් භාවනාව ගැන ප්‍රකාශ කරන තැන වචන තුනක් සඳහන් කරනවා. ආසේවති භාවේති බහුලී කරෝති කියලා. යම්කිසි කුසල් අරමුණක් ඒක නිතර ඇසුරු කරනවා. දැන් අපි හිතමු බුද්ධානුස්සතිය නම් අරහං අරහං අරහං එහෙම නැත්නම් බුද්ධෝ කියන යම්කිසි වචනයක් ඒක නිතර ආශ්‍රය නිතර තමන්ගේ යාළුවා වගේ නිතරම මතු කරගෙන ඒකත් එක්ක ජීවත් වෙනවා ආසේවති. භාවේති කියන්නේ ඒක වඩනවා. දෙතුන් වරක් කියනකොට අර පළමුණි වර කිව්වට වැඩිය හිතේ ලොකු ශක්තියක් එනවා. දහ වරක්, දහස් වරක්, ලක්ෂ කෝටි වරක් මේ බුද්ධ කියන වචනය කියනකොට අර තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව වඩා වඩා අධ්‍යයනු වෙනවා. මේක නිකම්ම මන්ත්‍රයක් නෙවෙයි. හදවතට දැනෙන ආකාරයෙන් කියන එකක්. එහෙම නැත්නම් දැන් කාලේ ඔය පටිගත කරලා මේක ඒ විදිහට අසන්න සැලැස්වීම සමහර විට නැවත නැවත මතු කර ගැනීමක් හැටියට කෙනෙක් හිතන්න පුළුවන්. ඒක නෙවෙයි මෙතන කියන්නේ. මේක මන්ත්‍රයක් හැටියට නිකම්ම කීම නෙවෙයි. හදවතත් ඒකම ක්‍රියාත්මක වෙන්න ඕන. දෝද ප්‍රසාදයක් ඇති වෙන්න ඕන. ඒ විදිහටම තමයි අනිකුත් මේ මෛත්‍රී වල නම් සුවපත් වෙත්වා කියන වචනයක්. ඔය විදිහට යම්කිසි ඒ තමන් යොදා ගන්න භාවනාවක් අරමුණ අනුව ඒක නිතර ඇසුරු කරන්න ඕන ඒකෙන් සිත වැඩි දියුණු කරගන්න උත්සාහවත් වෙනවා භාවනාව. ඊළඟට තව කියන වචනයක් බහුලීකම්ම කියලා. බහුලී කරෝති බහුල වශයෙන් කරනවා. ඒ කියන්නේ දවසක් දෙකක් පැයක් හමාරක් නෙවෙයි. බහුල වශයෙන් තමන්ම උත්සාහකවත් වෙන්න ඕන තමන්ගේ එදිනදා ජීවිතේ කොයිතරම් වැඩ කටයුතු තිබුණත් මේ තමන්ගේ හිතේ වටිනකම යම් කිසි කෙනෙක් තේරුම් ගත්තා නම් අපි මේ කය ගැන මේ තරම් වෙහෙසෙනවා. මේ ශාරීරිය පෝෂණය කරන්න, ශාරීරිය නාවන්න, හොදන්න, මේවා සරසන්න, මේ හැම එකක්ම මේ දමල යන ශරීරය, දමාලා යන නරක කුණුකය. මේකට කොයිතරම් අපි සාත්තු කරනවද? නමුත් මේ දවසේ ඊටාම් සුළු වෙලාවක්වත් හිතේ වටිනකම ගැන හිතන්නේ නැහැ. මේ හිත තමයි අපට මේ උපකාර වෙන්නේ මේ සංසාරයෙන් මිදීමටත් ඒ වගේම යම් කිසි සුගති තත්ත්ව ඇති කර ගැනීමටත් එහෙම කල්පනා කරනවා නම් යම් කෙනෙක් අන්න භාවනාව ගැන උනන්දු වෙනවා අර ආසේවති භාවේති බහුලී කරවති කියපු ආකාරයට යම් කිසි කුසල් අරමුණක් නිතර හිතට මතු කරගෙන ඒක එක්ක ජීවත් වෙන්න ඕන. ඒක අපහසු දෙයක්, අමාරු දෙයක් හැටියට මුලදී වැටුණා. පුරුදු වුණාම Tamanට ඒක નિરાයාසයෙන්ම, નિરુත්සාහයෙන්ම ඉබේම වගේ. දැන් අර කණ්ණාඩි කූට්ටමක් පළමුවෙනි වරට දාගත්තාම මේක මහා කරදරයක්. නමුත් ටික දවසක් යනකොට මේක බොහොම පහසු වෙන්නේ. ඒකෙන් ඒ කණ්ණාඩියත් එක්කම ඒව වැඩ කටයුතු කරන්න පුළුවන්. තව ටික දවසක් ගියාම මේ කණ්ණාඩිය ඇහි තියාගෙන කෝ කණ්ණාඩිය කියලා බලනවා. මොකද මේ ඒ තරමට අර කණ්ණාඩිය තමන්ගේ ශරීරයේ කොටසක් බවට පත් වුණා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ භාවනා ආරමුණත්. එතකොට අර බුද්ධානුස්සතිය ඒ වඩාපු තැනැත්තාට අනුතුරක් එන වෙලාවට දැන් මේ කාලේ ඔය සමහර විට බුදුහාමී කියලා කියන්නේ ඒ අතීත චාරිත්‍රය අනුව අපේ සමාජයට ආපු ඒ බුදු කියන වචනේ එකතු වෙලා තිබෙනවා. ඉතින් නමුත් ඒක ඒ විදිහට ඒ වේදනාවක් අහම ඉබේ කිවිල්ලක් නෙවෙයි මුළු හිතෙන්ම. දැන් අර මට්ට කුණ්ඩලිය අර தත්ත්වයේ ලැබුවේ මුළු හිතෙන්ම හිත පහදවා ගැනීම. මේක නිකන් චාරිත්‍රයක් හැටියට හරි මන්ත්‍රයක් හැටියට කීම නෙවෙයි. අන්න ඒ විදිහට කල්පනා කරන්න ඕනේ මේ හැම කතාවකින්ම තමන්ට ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය මේ කල්පනා කරලා ඒවා තමන් නිලා ගන්න උත්සාහවත් වෙන්න ඕනේ. දැන් මේ ගාථාවේ කියවපු කාරණානු අපට පේනෝ අපේ අපි පාවිච්චි කරන වචනය කරන ක්‍රියාව මේ හැම එකකටම අපේ හිතම ප්‍රධාන වෙන බව බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ ඇති විශේෂත්වයත් ඒකයි. මේ කාලේ ඔය නොයෙකුත් විද්‍යාත්මක ඒ විවිධ චින්තන තිබෙනවා නොයෙකුත් චින්තන ක්‍රම ඒවායේ මිත්‍යා දෘෂ්ටි අනුවයි ඒව සකස් වෙලා තිබෙන්නේ බොහෝ විට. මොකද මේ භෞතික දේට බාහිර දේටයි මුල් තැන දෙන්නේ. හොඳට පෙනෙන නිසා වර්ණ හොඳට වර්ණ සම්පත්තිය ඇතිව තිබෙන නිසා අපි ඒවට රැවටෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේ සත්‍ය తත්වයේ පෙන්눔 කළ තිබෙනවා. මේ දීර්ඝ සංසාරයේ අපේ මේ ගමන මේකට ප්‍රධාන වෙන්නේ පෙරටු වෙන්නේ මේ අපේ කර්මවලට හොඳ හෝ නරක හෝ වීමට උපකාර වන්නේ මේ අපට පහළ වෙන සිතත් මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය එපමණක් නෙවෙයි අර සිතින්ම නිර්මාණය වෙලා කියන එක දැන් මේ කතාන්තරය අනුව ඉතාමත් හොඳින්ම පැහැදිලි වෙනවා සිතෙන්ම නිර්මාණය වුණ අර මට්ට කුණ්ඩලී ඒ දිව්‍ය ශාරීරිය දැක්කාම මේ මිනිස්සුන්ට පෙනුණා මේ අර අවසාන අවස්ථාවේ අර බමුණාගේ පුතා මේ විදිහේ බුදු පියාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීම මාත්‍රයකින් මේ විදිහට මේ රන් අබරණ සහිත දිව්‍ය ආත්මාවයක් ලැබුවා නේද කියලා ඒ අවස්ථාවේ සිටි ඒ සත්වයින්ට පිණී ගියා. ඒක නිසා තමයි අර විදිහටම ඒ ශ්‍රද්ධාව තුලින්ම අනිකුත් ඒ අවශ්‍ය ධර්ම සිතේ එක්රැස් වෙලා තමයි මාර්ගඵල අවබෝධය ලබා ගත්තේ. අන්න ඒක නිසා අපි මේ සුළු හැටියට හිතන මේ කතා ප්‍රවෘත්තියක් තුල ඊ타ත්ම වටිනා ගැඹුරු ධර්ම අඩංගු වෙලා තිබෙනවා. දැන් අර විදිහට අර ඒ එක් එක් මොහොතට ඒ සිතේ විවරයක් ඇති කර ගැනීම ශීලාදී ගුණධර්ම රැකීම තුලින් කෙරෙන්නේ ඒකයි තදංග වශයෙන්. මේ සිත පිරිසුදු කර ගැනීම එහෙම නැත්නම් පහන් කර ගැනීම හිත දියුණු කර ගැනීම පිළිබඳ උත්සාහයේ අවස්ථා තුනක් තිබෙනවා. ඒකට ධර්මයේ සඳහන් වෙනවා තදංග වික්ඛම්බන සමුච්ඡේද කියලා. දැන් සීලයෙන් කරන්නේ ඒ ශික්ෂාපද රැකීමේදී ඒ මොහොතට කුසල් සිතක් ඉදිරිපත් කරලා අර අකුසලයේ පන්නලා අරිනවා. ඊළඟට ඊට වැඩිය ටිකක් තහවුරු විදිහේ ඊට වැඩිය දියුණු අවස්ථාවක් තමයි සමාධිය කියලා කියන එක. ඒකත් මෙන්න මේ විදිහට දැන් භාවනාව දියුණු කරනවා නම් බුද්ධානුස්සතිය ආදී ඒ දුවන හිත මේ ඒ දේවල් වලට අරමුණු වලට දුවන හිත අර විදිහට පාලනය කරගත්ත නම් යම් කිසි හොඳ කර්මස්ථානයක් තුලින් සුවපත් වෙත්වා කියන වචනයෙන් එහෙම නැත්නම් බුද්ධෝ අරහං ආදී යම් කිසි ඒ භාවනා කමඨහනක් තුලින් ටික කලක් යනකොට හිත තැන්පත් වෙනවා. තැන්පත් වීම කියලා ඒකට කියන සමාධිය කියලා. සිත අඳුරු කරන ධර්ම, නීවරණ ධර්ම කියලා ධර්මයේ සඳහන් කරනවා. කාම සිතිවිලි, ද්වේෂ සිතිවිලි, නිදිමත ආලස ගති, ඊළාට තව නොයෙකුත් ඔය සැක කුකුස් ආදී ඊළඟට නොසන්සුන් ගති මේ හැම එකක්ම යටපත් වෙලා අර බොර යටපත් වෙලා ඒ විලක් පෑදෙන්න වගේ විලක වතුර පෑදෙන්න වගේ සිත පැහැදිණු අවස්ථාවක් එනවා. ඒක සමාධිය කියලා කියනවා. ඒකත් මේ භාවනා කර්මස්ථානයක් තුලින් කෙනෙකුට අත්දකින්න පුළුවන් අවස්ථාවක්. ඒක අරිට වඩා ඒ සිතේ පහන් බව ඇති වුණු ඊටාම විශේෂ අවස්ථාවක්. ඊළඟට අවසාන වශයෙන් ඊටත් වඩා ගැඹුරට යන අවස්ථාවක් තමයි සමුච්ඡේද කියලා කියන ඒ සිතේ තිබෙනවා සංසාරයේ දිගට අරගෙන ආපු ඒ අනුසේ ධර්ම කියලා බරපතල කෙලෙස් ඒවා යටපත් වෙලා තිබෙනවා. ඒවා විහිලවන්න ඒවා නැති කරන්න නම් ප්‍රඥාව වඩන්න ඕන. අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් මේ මුළු මාත් ශරීරය මේ ජීවිතය ගැන කල්පනා කරලා ඒ විදර්ශනා වඩලා යම්කිසි අවස්ථාවක සිත ආලෝකවත් වෙනවා ප්‍රඥාවෙන් ආලෝකවත් වෙනවා. ඒකට උපකාර වෙන ධර්ම තමයි අර සතිපට්ඨාන සූත්‍රයේ කියන ආකාරයට ඒ සති සම්පජඤ්ඤය සතිය දියුණු කර ගැනීම යෝනිසෝ මනසිකාර නියෝනින් මෙනෙහි කිරීම අන්න ඒ විදිහට මෙනෙහි කරලා ඊළඟට ඒ ප්‍රඥාව වැඩෙන ආකාරයට භාවනාව දියුණු කරා නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය ඒවා වැඩුවනම් ඒ තැනත්තාට අර මාර්ගඵල අවබෝධ අවස්ථාවේදී විදර්ශනා ප්‍රඥාව තුලින් අර සංසාරයේ අප දිගට ගෙන යන ඒ ඒ අකුසල් වල එහෙම නැත්නම් ඒ ක්ලේශ ධර්ම වල යටටට්ටුවත් ඒවා විනාශ කරන්න පුළුවන් ශක්තියක් සිතෙන්ම ඇති කරගන්න පුළුවන් වෙනවා. එතකොට සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ මේක තමයි තින් බුද්ධ ශාසනය. මේකයි අපට අයිති. බුද්ධ ශාසනය කියන එක දැන් බොහෝ දෙනා නොයෙකුත් ආකාරයට විග්‍රහ කරනවා. නමුත් බුද්ධ ශාසනය කියන්නේ ඇත්ත වශයෙන්ම සීල සමාධි ප්‍රඥා තමන්ගේ චිත්තසංතානය තුල වගා කර ගැනීමයි ඒකට උපකාර වෙන දේ තමයි මේ සිත පළමුවෙන්ම අවශ්‍ය කාරණේ තමයි මේ අපේ සිතේ ඇති වටිනාකම. මේ හැම දෙයක්කටම සිත පෙරටු වෙන බව. සිතම ශ්‍රේෂ්ඨ වෙන බව. සිතින්ම මේවා නිර්මාණය වෙන බව අපි කල්පනා කරන්න ඕන. ඒ අපි අර දිව්‍යාත්ම භාව ගැන ඊටාම ප්‍රකටයි මේ සිතෙන් මේවා නිර්මාණය වෙන හැටි. වෙන එකක් තවා අපි එදිනදා කල්පනා නොකරත් අපි හිතමු ඔය දැන් ඔය කලයක් වගේ දෙයක් හදන ඒ කුඹල් කරුවා ඒ හිතේ ඉස්සෙල්ලා කලය පිළිබඳ යම් කිසි චිත්‍රයක් සැලැස්මක් ඇති වෙලා ඒ අනුව අර මැටි පිඬ අරගෙන ඒ කලයක්ම වෙන්නේ. ඒ වගේම මේ ඉදිරිපිට තිබෙන හැම දෙයක්ම යම් කිසි කෙනෙක් නිෂ්පාදනය කරා නම් ඒ නිෂ්පාදනය කිරීම පිළිබඳව පළමුවෙන්ම ඇති වෙන සංඥා ඇති වෙන්නේ හිතේ. යම් කිසි සැලැස්මක් ඇති වෙනවා. ගොඩනැගිල්ලක් හදන්න ගියත් එහෙමයි. එතකොට මේ මේක මේ සැලැස්ම ඇති උනේ කොතනද හිතේ? ඒක පස්සේ අර පටවියාපෝ තේජෝ ආයෝ කියන මේ සතර මහා භූත ධර්මයන් උපකාර කරගෙන රූපයක් හැටියට මේ මතු වුණාට පස්සේ ඔන්න ඊළඟට ඒකට රැවටෙනවා. මිනිස්සෙන් හිතනවා මේක තමයි ලොකු දෙය කියලා. නමුත් මේ මේකට යටින් තිබෙන මේ සැලැස්ම ඒක කෙන බොහෝ දෙනා කල්පනා කරන්නේ බුදු පියාණන් වහන්සේ කලේ අන්න ඒ ටික මතක් කරලා දීමයි ලෝකයාට ඒ තුලින් තමයි කෙනෙකුට මේ සංසාරයෙන් මිදෙන්න පුළුවන් වන්නේ අන්න ඒක නිසා නුවණින් කල්පනා කරගන්න ඕන මේ මේක තමයි මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ අර නුසුදුසු දෙයට එහෙම නැත්නම් අනියම් දෙයට වැරදි දෙයට මුල් තැන දීමයි. සම්මා දිට්ඨිය කියලා කියන්නේ හරි දැක්ම කියලා කියන්නේ මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට මේ සංසාර දුකින් මිදීමට උපකාර වෙන ධර්ම මතු කර ගැනීමයි. එතකොට මේ ගාථා ධර්මය අනුව අපි කල්පනා කරන්න ඕන අපේ ජීවිතය තම තමන්ගේ ජීවිතය ගැන කල්පනා කරන්න ඕන. ඒ වයස් සීමාවක් නැතිව අපි මේ මම මගේ ජීවිතය කොහොමද ගෙන යන්නේ ලෝකයා කියන හැටියටද සමාජය යන ආකාරයටද එහෙම නැත්නම් බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන ආකාරයටද කියලා. එහෙම කල්පනා කරලා ඒ තමන්ගේ දිනදා ජීවිතයට අවශ්‍ය යම්කිසි සැලැස්මක් සම්පාදනය කරන්න ඕන. මේ සැලැස්ම තුල තිබෙන්න ඕන ශීලයට තැනක් තිබෙන්න ඕන. සමාධියට තැනක් තිබෙන්න ඕන. ප්‍රඥාවට තැනක් තිබෙන්න ඕන. ඒ කියලා තැනක් කියලා කියන්නේ ඒවා පිළිවායේ වටිනාකම තේරුම් අරගෙන ඒවා මතු කර ගන්න පුළුවන් විදිහට තමන්ගේ දිනදා ජීවිතය ගත කරන්න ඕන. දැන් මේ අවස්ථාවේ සමාදන් වුණ ආදිවස්තුංග ශීලය මේක තුලින් මේ පින්වතුන්ට පුළුවන් අර සදංග වශයෙන් අර සිත මුදා ගන්න විදුලියලියෙන් අස්වලෝම විඳින්න වගේ ඒ සුළු සුළු අවස්ථාවල ඒ ඉදිරිපත් වෙන අකුසල් පාවක් කරන්න හිතේන වෙලාවට ඔන්න තමන්ගේ ශීලය ඉදිරිපත් කරගෙන ඒවා පන්නලා අරිනවා. ඊළඟට යම් කිසි කෙනෙක් සමාධි ශක්තිය දියුණු කරගත්ත නම් ඊටත් වඩා දීර්ඝ කාලයක් තමගේ හිතේ පැහැදීම ප්‍රසන්න බව ආලෝකය තමන්ට අත්දකින්න පුළුවන් ඊළඟට මාර්ගඵල අවබෝධයෙන් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල අවබෝධයෙන් යම් කිසි කෙනෙක් ප්‍රඥාව දිනු කරගෙන ඒ විදර්ශනා ඥාන දිනු කරගෙන ඒ සංසාර විමුක්තිය ලැබුවා නම් අන්න ලෝකයේ තිබෙන ඒ ඊ타මත්ම වටිනා తත්වය තමගේ සිතේ ඊ타මත්ම දියුණු පිරිසිදු తත්වය තමන්ට අත්දකින්න පුළුවන් වෙනවා අන්න ඒක නිසා මේ පින්තුන් කල්පනා කරගන්න ඕන මේ සම්බුද්ධ ශාසනයෙන් වැඩ ගන්න අපට මේ ලැබිලා තියෙන මනුෂ්‍යාත්ම භාවය මේක ඊ타මාත්ම දුර්ලභ දෙයක් දෙවියන් පවා සමහර විට කියනවා මනුෂ්‍යාත්ම භාවය මේ මනුෂ්‍ය ලෝකය තමයි නිවන් දකින්න හොඳම තැන කියලා. කෙටි කාලයක් නමුත් මේ මේ කාලය තුල හරියට වැඩගත්තොත් මේ මනුෂ්‍ය හිත ඊටාමත්ම උසස් තත්වයකටපත් කරන්න පුළුවන්. බුදුවරුව මනුෂ්‍ය ලෝකයේම උත්පත්ති ලැබන්නේ ඒකයි. ඒ කියන්නේ බුදු කෙනෙක් මනුෂ්‍ය ලෝකයේම පහළ වෙන්නේ ඒක නිසායි. අනේ විදිහට කල්පනා කළා තමන්ට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නට මේ හැම ධර්ම කතාවකින්ම තමන්ගේ ජීවිතයට යම් කිසි ආදර්ශයක් ලබා ගන්න ඕන. සිතේ ඇතිවන ඒ කෙලෙස් ක්ලේශ ධර්ම මේවා කළු හැටියට කල්පනා කරලා මේවා පන්නා හැරීමට තමන්ගේ සිතේ අර සුඛ ධර්ම කියලා කියන ඒ කුසල් ධර්ම වැඩි දියුණු කරගන්න පරිත්‍යාගශීලීත්වය ඊළඟට මෛත්‍රිය ඊළඟට ප්‍රඥාව ඒ අවබෝධය ධර්ම අවබෝධය දැන් මේ අවස්ථාවේ ධර්ම ශ්‍රවණය කිරීම තුලින් සිත පහදවා ගන්න පුළුවන් වෙනවා. මොකද මේ ධර්මය තුලින් අපි බුදු පියාණන් වහන්සේ දකිනවා. ධර්මය අහනකොට තමන්ගේ සිතේ තිබෙන සැකපු ඉවත් වෙනවා, දෙගිඩියාවල් ඉවත් වෙනවා, සිතේ පහන් බවක් ඇති වෙනවා. සිතේ පහන් බව ඉතාමත්ම අවශ්‍ය දෙයක්. ඒ ඒක තුලින් තමයි ලෝකේ යථා තත්ත්වය පේන්නේ. හිත අඳුර වෙනකොට, ලෝභයෙන් අඳුර වෙනකොට, ද්වේෂයෙන් අඳුර වෙනකොට, මෝහයෙන් අඳුර වෙනකොට යථා තත්ත්වය පේන්නේ නැහැ. ඒක නිසා අර තමන්ගේ වචන වැරදි වෙනවා වචනත් ඒ ක්‍රියාවත් හැම එකක්ම අකුසල් පැත්තට පව් පැත්තට නැඹුරු වෙලා යනවා අන්න ඒක නිසා මේ සංසාරයේ සාමාන්‍යයෙන් කෙලෙස් වලට බරව අඳුරට බරව යන ගමනක් මේකෙන් ඉවත් වීමට නම් විශාල ශක්තියක් ඇති කර ගන්න ඕන. ඇත්ත වශයෙන්ම කුසල අකුසල කියලා වචනේ අත් දෙකේ අර්ථය ගැන සලකලා බැලුවාම කුසල කියලා කියන්නේ දක්ෂ. දක්ෂ වීමයි. අකුසල කියන්නේ අදක්ෂ වීමයි. මේ සංසාර ගමනේ අපායට බරව යාම අදක්ෂ වීමක්. සුගතිවලට බරව යාම දක්ෂ වීමක්. ඊළඟට මේ සංසාරේ දිගටම යන්න සිදුවීම මේක අදක්ෂ වීමක්. සසර දුක ඉක්මනින් කෙලවර කර ගැනීම දක්ෂ වීමක්. අන්න එහෙම කල්පනා කරලා බලනකොට අපි ওই ලෞකික ලෝකෝත්තර කුසල කියලා කියන්නේ මේ මේ කුසල කියලා කියන්නේ දක්ෂ වීමයි. මේ දක්ෂ වීම අර දුනු ආය වගේ මේක එකපාරට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක දීර්ඝ කාලයක් වඩන්න ඕන. අන්න ඒක නිසා මේ අද ඉඳලම මේ හැම මොහොතකම උත්සාහවත් වෙන්න ඕන. මේ කාලය නැtei කියලා හිතන්නේ නැතිව එදිනදා ජීවිතේ බොහෝ දෙනෙක් කාලය නැtei කියලා කියනවා. නමුත් අපතේ යවන කාලයක් තිබෙනවා මේ හැම දිනාට. මේක හොඳට අඳුන ගන්න පුළුවන්. සමහර විට ධර්ම දේශනාවලදී එහෙම අහන්න නොලැබෙන. නමුත් සමාජයේ නිතර අසන්නට ලැබෙන වචනයක් කියනවා රස්ති ආදු වෙනවා කියලා කියනක. මේ රස්ති ආදු වෙනවා කියලා කියන්නේ හිතේ මලකඩ බැඳෙන වෙලාවක්. හිත අඳුර වෙන වෙලාවක්. මේ රස්තියාදු වෙන වෙලාවල් දැන් එදිනදා ජීවිතේ බොහෝ විට ඔය නගර වල එහෙම අහන්න ලැබෙනවා මම අසුවල කාර්යාලයට ගිහලා මම අතන රස්තියාදු වුණා මගේ තොටේ රස්තියාදු වෙනවා මෙන්න මේ අවස්ථාව ඉතාමත්ම හොඳ අවස්ථාවක් Taman පුරුදු කර්මස්ථානීය මතු කරගෙන අපි හිතමු අර බුද්ධ රත්නය මේ සාක්කුවේ තියෙන මණිකක් අරගෙන බලබලා ඒ සතුටු වෙන්න වගේ ඒ බඳු අවස්ථාවලක අර බුද්ධ රත්නය අර මෙතන ප්‍රකාශ කර ඒ ලෝකයේ තියෙන අග්‍රම රත්නය එළියට අරගෙන අනිත් අයට නොපෙන්න ආකාරයට ඒ අය කවුරුත් උදුර ගන්නවයි කියලා නෙවෙයි. ඒ අයට මේවා ප්‍රයෝජනෙකුත් නෑ සමහර විට. නමුත් අර බුද්ධ රත්නය මතු කරගෙන බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ එහෙම නැත්නම් අරහං අරහං. අන්න එතකොට ඒ අවස්ථියාදු වෙලාවෙන් ප්‍රයෝජනයක් ගත්ත උනා. එහෙම නැත්නම් අර සුවපත්ත්වා කියන යම්කිසි තමන් ගත්තු යම්කිසි කර්මස්ථානයක් එහෙමත් නැත්නම් තමන්ගේ ආශ්වාස ප්‍රශ්වාසය ශාරීරියත් එක්ක තිබෙන එකට තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. ඔන්න ඔය රස්තියාදු වෙන අපතේ යන වෙලාවල් ප්‍රයෝජනට ගන්න පුළුවන් ආකාරයේ ඒ විදිහට කළොත් කලක් යනකොට දවස් දෙකක් සතියක් හමාරක් ඊළඟට මාස ගණනක් අවුරුදු ගණනක් ওই විදිහට රස්තියාදු වෙන වෙලාවල් වල ওই විදිහට ප්‍රයෝජනෙ ගත්තොත් ඒ තැනැත්තා දන්නේම නැතුව භාවනා යෝගියෙක් වෙනවා යෝගාවචරයෙක් වෙනවා අන්තිමට දන්නේම නැතුව වගේ අපි දන්නේම නැතුව කියලා කියන්නේ ඒක ඒ තරම් ඒ පුදුම විදිහට මේ සිතේ පැවැත්ම සමහර විට බලාපොරොත්තු නැති අවස්ථාවල මේ සිත මෝරලා තිබෙනවා නම් දන්නේම නැතුව වගේ හරියට මාර්ගඵල අවබෝධය පවා ලබනවා අතීතයේ අර බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කරන අවස්ථාවේම අර බණක් අහනකොටම කෙනෙක් රහත් වුණා සෝවාන් වුණා කියලා කියන ඒ කියමන සමහර මේ කාලේ බුද්ධිවාදයක් ගත්තු සමහර උගතුන් වැරදි ආකාරයට තේරුම් ගන්නවා අපටත් පුළුවන් ඒ විදිහට කරන්න කියලා අර සංසාරයේ දීර්ඝ කාලයක් බුදුවරුන් වෙත් එහෙම නැත්නම් ඒ ශාසනවල ගුණධර්ම පුරුදු කළා ඉහළම මට්ටමට දියුණු කරලා යන්තම් පොඩ්ඩක් විතරක් ඕන වෙලා තිබුණු ඒ හිත්වලට ඒ විදිහට ඉක්මනින් ඒ මාර්ගඵල අවබෝධය ලබා ගන්න පුළුවන් වුණේ. ඒ පමණකින් හැම කෙනෙක්ම හිතන්නේ නරකයි. නමුත් අපි ඒක ඒකෙන් පාඩම ගන්න තියෙන්නේ. ඒබඳු ඒ ඒ සුළු වෙලාවක එහෙම තත්ත්වයක් අපිට ලබා කෙනෙකුට ලබා ගන්න නම් ඒක දීර්ඝ කාලයක් පුරුදු කරන්න ඕන, පුහුණු කරන්න ඕන. ඒකට අවස්ථාව තම තමන්ගේ ජීවිත තුලින් මතු කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහට මේ පින්නතුන් අද දින මේ මේ වටිනා පොයේ දවසක මේ විදිහට මේ ආජීවශ්‍රම ශීලය කියන වටිනා ශීලයක් සමාදන් වුණා. මේක චාරිත්‍ර ධර්මයක් හැටියට නෙවෙයි මේක එකක් ගැන කල්පනා කළා. මෙතන කියන්නේ කය වචනය හානිය පිළිබඳ යම්කිසි ප්‍රතිපත්ති මාලාවක් මේ සීලය කියලා කියන්නේ. ඒක රැක ගැනීමට නම් සිත උපකාර වෙන්න ඕන. සිත උපකාර කරගන්න යන අර විරතිචෛතසික කියලා කියාපු අර වෙන්වීමේ සිත මේ කියාපු කාරණා වලින් වෙන්වීමේ සිත මතු කර ගන්න ඕන. මේ මේ දේවල් කරන්න එපා කියලා කීම වඩා පහසුයි. අන්න ඒක නිසායි බුදු පියාණන් වහන්සේ මේ ශීලාදී ගුණ ධර්ම වල වේරමණී කියන වචනේ යොදලා තිබෙන්නේ. මේකේ දෙයක් නැහැ කියලා සමහර විට උගතුන් කල්පනා කරනවා. මේකේ තමයි තිබෙන්නේ. ඉතින් ඒක නිසා ඒ විදිහට මේ අවස්ථාවේ ආදිවස්තුක ශීලයේ ඒ ශීලය තුලිනුත් ඒ සමාදන් වෙන අවස්ථාව හොඳට හිත යොදලා කරනවා නම් ඒ අවස්ථාවත් හිතේ ලොකු විවරයක් වෙන අවස්ථාවක්. මම මේ මේ දේ කළා මේයින් පස්සේ මම ඒව කරන්නේ නැහැ. කියලා ඒක හිතේ අදිෂ්ඨානයක් දාගන්නවා. ඒක ලොකු දෙයක්. ඒ උදෑසන ඒ ආදිෂ්ඨානය ගත්තනම් ඒකේ දිනදා ජීවිතය එදා ඒ මුළු දවසේ ඒක රකින්න පුළුවන් නම් ඒ තැනත්තාට ලොකු සිතේ ප්‍රසාදයක් පැහැදීමක් සතුටක් ඇති වෙනවා ඒ හැන්දෑවේ අන්න ඒ විදිහට ඒ සීලය ඊළඟට ඒ වගේම ඒ දිනදා ජීවිතයේ යම්කිසි භාවනා කර්මස්ථානයක් පුරුදු කරගත්තනම් ඒ අර කියාපු රස්තියාදු වෙච්ච වෙලාවල් වල එහෙම ඒ අමාරු වෙලාවක් නැති කියලා කියන්නේ නැතිව ගැළපෙන ලැබෙන ආකාරයකට විවේක අවස්ථාවල විනෝද කරන්න විනෝද වෙලා සතුටු වෙන්න පුළුවන් අවස්ථාවල් වල අර භාවනා කර්මස්ථානයේ මතු කරගෙන සිත දිනු කරගත්තා නම් අන්න එතකොට ඒ තනත්තා දන්නේම නැතුව සමාධියනුත් වැඩෙනවා යම් කිසි අවස්ථාවක සිත ධානයටත් වැඩෙන්න පුළුවන් ගක්ම මහන්සි වෙලා වැඩ කටයුතු කරලා අර කර්මස්ථානයේ මෙනෙහි කරගෙන හාන්සි වුණාම ඇඳේදීම සමහර විට ධානය ලැබෙන්න පුළුවන් අන්න එතකොට ওই විදිහට කළා තමයි අතීතයේ ගිහි පින්නතුන් අර නකුල මාතා නකුල පිතා චිත්ත ගහපති අනාථ පින්ඩිකාදී මේ විදිහේ ලොකු තත්ත්ව ලබා ගත්තේ මේවා යෙදෙනවා අර අනිකුත් ඒ මිල මුදල් පිළිබඳ කාරණාවල නිරත වෙලා ඒවයි ගැලිලා ජීවත් වුණු ජීවිත නෙවෙයි බුද්ධ කාලයේ බෞද්ධ ජීපින්නතුන් උපාසක උපාසිකාවන් අතර තිබුණේ ධර්මයට නැඹුරු වෙලා ධර්මයට කොහොම හරි කාලය සොයාගෙන අන්න ඒක නිසා ඒ විදිහට සමාධියක් දිනු කරගන්න පුළුවන් ඊළඟට ඊට වඩා වටින දේ තමයි අන්තිමට ඒ සමාධියත් උපකාර කරගෙන ලෝකේ යථා තත්ත්වය අනිත්‍ය දුක්ඛ අනාත්ම බව ඒකත් එදිනදා ජීවිතයේ මේ සිදුවන සිදුවීම් තුලින් මේ ඇත්ත වශයෙන්ම ලෝකයේ සිදුවෙන හැම සිදුවීමක්ම දාන්න පුළුවන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කාරණා තුන තුලට. මේක ලකුණු තුනක් බුදු පියාණන් වහන්සේ ත්‍රිලක්ෂණය කියලා කිව්වේ ලකුණු තුනක්. මේ ලකුණු තුන තුන හැමතැනම දකින්න පුළුවන්. බැලු බැලූ තැන. නමුත් ඒකට ඒකට හරියාකාර මෙනෙහි කිරීම තිබෙන්න ඕන. යෝනිසෝ මනසිකාර කියන කියන හරියට බලන්න ඕන. හරි දැක්ම තිබෙන්න ඕන. හරි දැක්ම ඇති කුත්තරයාට ලෝකයේ මේ මේ ගලන මේ ගලන ඇලදොල ගංගා මේ වැටෙන ගස් වලින් වැටෙන ගෙඩි මල් ඵල හැම දෙයක්ම මේ හැම දෙයක් තුලින්ම මේ විදර්ශනාව දියුණු කරගන්න පුළුවන් අනිත්‍ය දුක්ඛනාත්ම ත්‍රිලක්ෂණය දකින්න පුළුවන් අන්නේ විදිහට එදිනදා ජීවිතයේ තමන්ගේ සිත හසුරුවා ගන්න පුළුවන් ආකාරය ගැන හොඳට කල්පනා කරන්න ඕනේ මේක බෑ කියලා කල් දාන්නේ නැතිව වයෝවෘද්ධ වුණ අවස්ථාව මරණාසන්න අවස්ථාවේ පමණක් හිත පහදවාගෙන අපිත් මට්ට කුණ්ඩලී වගේ දිවි ලෝක යන්න කියලා හිතාගත්තොත් ඔන්න මේ මේ ධර්ම කතාව ගැලදියට තේරුම් ගත්ත වෙනවා විපරීත හැටියට තේරුම් ගත්ත වෙනවා එහෙම නෙවෙයි හිතන්න තිබෙන දැන් මේ ලෝකේ කතාවක් කියනවා අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා අන්නේ විදිහට මේ තරම් මේ සුළු මොහොතක මෙහෙම දෙයක් කරගන්න පුළුවන් නම් හිතෙන් මේක මේ හොඳට දියුණු කරගත්තාම මොනවා කරන්න මොනවා නොකරන්න බැරිද කියලා අන්න ඒ විදිහට කල්පනා කරන්න ඕන. එහෙම කල්පනා කරගෙන මේ දින මේ මේ සීල සමාදානින් ඊළඟට මේ ධර්ම ශ්‍රවණයෙන් දුනුවන් කෙරෙහි සිත පහදවා ගැනීමෙන් Taman මේ මේ ගාථාවෙන් ප්‍රකාශ කළ ධර්ම මාර්ගයේ ගමන් කරන්ට ආරම්භයක් කළා. ඒක ඒ තුලින් ජනිත වූ මේ කුසල සම්භාරය යම් කිසි අවස්ථාවක අර ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කියන නිවනට උපකාර වන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම තමන්ගේ චිත්තසංතානය තුල වගා දියුණු කර ගැනීමෙන් මේ ජීවිතේදීම හැකිනම් ඒ සෝවාන් සකදාගාමි අනාගාමි හරත් කියන මාර්ගඵල අවබෝධයෙන් මේ උතුම් වූ නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගෙන සිරු ජාති ජරා ජාති මරණ ආදී සංසාර දුකින් අත් මිදී අමා මහ නිවනින් සැනසීමට හැකියාව ලැබේවා ශක්තිය ලැබේවා බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න ඕනේ. ඒ වගේම ඒ වගේම යම් තාක් ශාසන ආරක්ෂක සම්‍යක් දෘෂ්ටික දිව්‍ය බ්‍රහ්ම සමූහයා සිටිනවා නම් ඒ වගේම මේ පූජනීය ස්ථානයට අධික්‍රීත දෙවි දේවතා ආදී යම් ආත්ම භාවයන් සිටිනවා නම් පින් කැමති නිවන් කැමති හැම කෙනෙක්මත් මේ අපේ මේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසල අනුමෝදන් වෙත්වා ඒ අනුමෝදන් වී ඒ හැම දිනෙකම උතුම් ඒ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරත්වා කියලා ප්‍රාර්ථනා යොමු කරගන්න. ඒ වගේම තම තමන් නම් නැතිීමේ පරිලෝකියා වූ යම් තාඥාති වූ එතෙපමණක් නොවේ අවීචියේ පටන් අකනිටා දක්වා යම් තාක් පින් කැමති නිවන් කැමති සත්වෝ දෙහන දෙනෙක්මත් අපගේ ධර්ම දේශනාවම ධර්ම ශ්‍රවණමය කුසලයේ අනුමෝදන් වී තම තමන්ගේ දුගති තත්ත්වවලින් මිදී ධර්ම මාර්ගයේ යමින් පිටාකින්ම නිතුම් වූ අමා මහ නිවනින් සැනසෙත්වා කියලා ඒ ප්‍රාර්ථනා කරගෙන දැන් මේ විදිහට කියලා ගාථා කියලා ඒ පින් සමුවන්න එත්තාවතා ජම්මේ ขปัตตาจินขปัตตาจินปาปัตตาจินปายาสุขปัตตาจินโลกาสัพพิปานิดุขปัตตาจินดุขปัตตาจินปัตตาจินปายาสุขปัตตาจินโลกาสัพพิปานิ දුක්ඛපත්තානි දුක්ඛමය පත්තානි පයතු අපත්තානි සෝකා අපේතානි හිමිනා පුඤ්ඤ කම්මේ වානි බාල සමාධි පීතියෝ යචන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ මත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාං භාවේන සදා දුක්ඛ භාන්තිතේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මා භාවේන සදා දුක්ඛ භාන්තිතේ භවතු සම්බඳං ගලං රක්ඛන්තු සම්ප දේවතා සම්ප සංඝාන් භාවීන් සදා සුඛමන්ති සාධාරණ සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නෙච්චේ අතුමි බාණ සම්පatti විනා ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.